සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සිතජ සන්තාගාරයේ සාකච්ඡාවට පිළිසඳරට uh, පිළිසඳර බලාපොරොත්තු වෙන ඔබ සැකසඳ ඔබට ආයුබෝවන්. අද මා සමග වැදිරි uh, ඉන්න අපේ පසුගිය වාරයේ මිතුරා රුවන් බස්නායක. Uh, බසි අදත් අපි <laughs> හදවතේ මනසේ ඉම් ගල් ගලවන වැඩේට පුළුවන් ද කියලා බහින්න මේ අපේ මිතුරොත් එක්ක සාකච්ඡාවට බහින්න යන්නේ. ගිය පාරත් අපි ඉවර කරමින් හිටියා මේ අපි සාකච්ඡා කරා පැති ගොඩක් එකක් අවසානයේ අපි ප්‍රබුද්ධ මාගමසේකරගේ ප්‍රබුද්ධ ව්‍යාපෘතිය දිහා බැලුවේ මේ ලෝකේ මා වෙනස් කිරීමේ සමාරම්භක ව්‍යාපෘතිය. ඒකට අපිට පේනවා මාගමසේකරත් ඊටාම ගැඹුරු නිලයක් අල්ලලා මේ මාර්ගයට අවතීර්ණ වෙච්ච මිනිස්සෙක්. ඒ වගේම ඒ හේතුව නිසාම එක්තරා විදිහකට ඉතින් ඒක මම හිතන්නේ මේ පාරේ හැටි ඒවාකට නම් වෙන සහෘද ඉතර හිට බව පේන්නත් නේද නිකන් හුදකලා කෘතියක් වශයෙන් සෑහෙන කල් තිබුණා. ඊගෙන දැන් ටිකක් දැනීමක් තිබිච්ච එකත් බොහොම ස්වල්ප වශයෙන් තමයි දැක්කේ. නමුත් ඔය මහාචාර්ය ගුණතිලකයන්ගේ විවරණයක් තමයි බසිතා වුණා කියලා කිව්වේ. මම දන්නේ මට කොහොමද කියලා ඒක මම ඇත්ත වශයෙන්ම මුලදී 1970 ගණන් මුලදී කිව්වදී මට එහෙම කිසිම නිනාවක් තිබුණේ නැහැ. මගේ අර වාමගාමි අදහසෙන් ඇතුලේ යම් කිසි දෙයක් දැක්කා ඊට වඩා දෙයක් තිබුණේ මම ওই මොස්කෝව වලටත් ගිහිල්ලා ආවෙන් පස්සේ තමයි නැවත මහගමසේ කරන්න 80 ගණන් ඇසුරු කරනකොට පොතපත ඇසුරු කරනකොට මට තදින්ම පේන්න පටන් ගත්ත මේක අමුතුම කතාවක් නේ කියන්නේ කියලා. මම කැමති මාසිය අද සාකච්ඡාව අපි අතර ආරම්භ කරන්න මගේ මේ රත්මල්ලි පොතෙන්ම ගත්ත තැනකින් මේ අපේ යුගය ගැන මේ කාලය ගැන මේ මානව වර්ගයා ඇවිල්ලා ඉන්න මොහොත ගැන අපිට කතා කරන්න. ඉතින් මේක ගැන ප්‍රවාද විශාල වශයෙන් තියෙන අතරේ මේක මම පස්සේ කියන්න කැමතියි අත් වශයෙන් ලොකු පරිශනාත්මක පැත්තකුත් තියෙනවා මේ වෙලාවේ අත් වශයෙන් ලෝකයේ සිදුවීම් පවතින එක අර පරණ අර්ථයෙන් ආර්ථික දේශපාලන පරිශන නෙවෙයි. නමුත් ලෝකෙ තියා හිතන්න පුළුවන් ඉතාලම දියුණු පරිශන වෙමින් පවතින මනුෂ්‍යයාගේ විඥානය කොයි පැත්තටද දිශාගත වෙන්නේ. දිශාගත වෙන්නේ. මේ පිළිබඳ යමක් අපිට පස්සේ කියන්න පුළුවන්. ඕකම මගේ මේ 2006 පළ කරපු පොතෙන් යමක් කියන්න කැමතියි. ඒක හරියට මේ වෙලාව ගැන කියවෙන දෙයක්. මේකෙත් අර මංජුශ්‍රී ඉන්නවා. මංජුශ්‍රීගේ කතාව ඇතරම තියෙන්නේ. මේකේ තියෙන්නේ මංජුශ්‍රීගේ කතිකාව කියන. මංජුශ්‍රී කියන කතන්දරයක් අද ලෝකේ අමතා. ඒක ටිකක් දීර්ඝ වුණත් විනාඩි කිහිපයක් කරන් මම කියන්න කැමතියි. ජීවධර්මී විප්ලවයේ හෙවත් ආලෝක සෙබළුන්ගේ සංග්‍රාමය ගැන මංජුශ්‍රී කතිකාව. එහෙම පටන් ගන්න. මේ ජීවධර්මී විප්ලවය කියන එකත් ඔය වාසි දන්නවා මේ මේ කවුද අපේ විද්වත්තු ගණනාවක් ඇමරිකාවේ විද්වත්තු ගණනාවක් මේ මේ මේ අදහස කියන මේ මේ වෙමින් පවතිනවා විප්ලවීය අවස්ථාවකට අපි හැදෙන ගෝලීය වශයෙන් life sustaining society කියන අදහස. ජොන මේසි ජොන මේසි විශේෂයෙන්ම ජොන මේසිත් මේ අදහස කියනවා. හොඳයි මම මේක පොඩ්ඩක් කියවන්න. ජීවධාරණ විප්ලවයට ආලෝක සෙබළුන්ගේ සංග්‍රාමය ගැන මංජුශ්‍රී කතිකාව. අවසාන කෝලාද අතුරුදන් වී විල් සිඳී වන ගහන වියලී දැවි අම්ල ධාරා නිපාතයේ වැද ගල් කුළුද දියවි බර හුස්ම ගනිමින් පොළොව මියදෙනු මත්තෙන් යකඩ සිලිකා කොන්ක්‍රීට් නගර රේඛා ඉහළින් න්‍යෂ්ටික අවිරගත් මිසයිල පියඹන්න කලින් සිංහ කොටි වෙස්ගෙන කැවුතු රුධිරයේ ඉල්ලමින් මෘග සංඥාමින් එකිනෙකා හඹන අඳ මිනිසුන් එකිනෙකා මත වැටෙනු මත්තෙන් පැමිණෙමින් ඇතවුන් ආලෝකයේ සෙබළුන් මෛත්‍රී ප්‍රඥානම් ආයුධ යුගල දරමින් සිප් හරඹ නිති වඩමින් එන්නේ මෙරණ සෙබළුන් සෙබළුන් අඳුරු බලසුන් කරමින් කලි යුගය නිම කරමින් මහා අවි යුගල දරමින් උපා නැන නිසි වඩමින් නිති වඩමින් එන්නේ මෙසුරු සෙබළුන් හද මනස් සත එකලු කරමින් නැත කිසිත් ගරු නම් නිල ඇඳුම් පත් හැඳුනුම් සරල එවතුම් පැවතුම් එන්නේ නන් විසින් උන් රේඛා බිදුම් මකමින් ආදර සුවඳ සලමින් කලන මිතුදම් පුරමින් එතිය මේ සුරු සෙබළුන් මෛත්‍රී ප්‍රඥානම් මහා රණාවි ලලමින් තැමෙනමින් ඇතවුන් ආලෝකයේ සෙබළුන් මේක තමයි මේ යුගයේ 2006 <laughs> වගේ ලිව්වේ මේක පිටිපස්සේ ලු කතාවක් තියෙනවා බසි දන්නේ කතාව නේද මේ මේකේ තියෙනවා අපි කන්නත් මලා මතක් කරනවා බුදුන් වහන්සේගෙම තියෙනවා සූත්‍රයක් මේ චක්කවත සිහනාද සූත්‍රය. දැන් මේ සූත්‍රය ගැන නොයෙකුත් කතන්දර තිබුණාට අද අපි කියවොත් අපිට හරි පුදුම දෙයක් අහුවෙන්නේ මේක උපමා කතාවක් අත්ත වශයෙන් බුදුන් වහන්සේ මේක මේ හුඟා කරපු බුදුන් වහන්සේ තියෙන උපමා කතාවේ වැරදියට තේරුම් බේරුම් කරගන්න. ඒක තියෙනවා දල්හිම් කියලා රජගෙන හිටියා. එයාගේ කාලේ බොහොම හොඳට තිබුණා. ආදි වශයෙන් ගිහිල්ලා මනුස්සය පිරියෙන්ද පටන් ගන්නවා කියලා මෘග සංඥාවෙන්. දැන් මේක වැදගත් ප්‍රවාදයක් බුදුන් වහන්සේ ගොඩනගන ඇහැ නරක් වෙනවා කියලා. හැන රක් වෙනින් පවතින මිනිස් බුදුනාසේ ඒ කාලෙම කරන දිට්ටි රෝගයකින් මිනිසු යන්නේ මොකක්ද ඇහි නරක නැත්නම් ලිඩේ එක මිනිසෙකුට අනිත් මිනිසයා තමාසෙම මිනිසෙක් ලෙස නොපෙනී සිටි රෝගය. අන්නේ රෝගේ කොච්චර නරක වුණාද කිව්වොත් මෘග සංඥාව අනිත් එක මිනිසුන්ට අනිත් සත්තු වගේ පේන්න පටන් ගන්නවා. ඒතකොට කපව කොටව හඹව එතකොට මට හැමතිස්සම මතක් වෙන්නේ සිංහ කොටි ප්‍රශ්නේ. සිංහ කොටි මරුවා කොටි සිංහ මරුවා මිසක් මිනිස්සු මරුවේ නැහැ ඒක. දැන් මෘග සංඥාව. එතකොට අන්න ඒකෙන් ගිහිල්ලා විශාල විනාශයකට යහන් ගිහිල්ලා ඉවර වෙන්න වගේ යනවා. අන්නේ යුද තටාකේ අන්නේ ගැටුම් තටාකෙන් ඇතැම් මිනිසුන් ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක තමයි බුදුන් කියන්නේ. ඒගොල්ලෝ එතනින් අයින් වෙනවා. ඒ ශිෂ්ටාචාරයෙන් සමාජයෙන් හරි යුද තටාකෙන් අයින් වෙලා ඒගොල්ලෝ ආරණ්‍යගත වෙනවා. මේක උපමා කතාවක් විදිහට අපි දැනගත්තොත් ඒක තේරුම් ගන්න පුළුවන්. කාලය යෑමෙන් අර මිනිස්සු කපා කොටාගෙන විනාශ වෙනවා. නැත්නම් ශිෂ්ටාචාරයක් ඉවර වෙනවා. ඊට පස්සේ අර ආරණ්‍ය ගත වෙච්ච මිනිස්සු එළියට එන්න පටන් ගන්නවා. එළියට එනකොට අන්න ඒගොල්ලන්ගේ ඇස්පිරේෂන් දෙකල හොඳ නිරෝගියස්. ආ නොමත් මිනිස්සෙක් මමත් මිනිස්සෙක් කියලා එළියට එමින් ඉන්න මිනිස්සු ඇද්ද වැළඳ ගන්නේ මින් අලුත් ලෝකයක් හදනවා කියන එක තමයි චක්කසීනාද සූත්‍රයේ උපමා කරනවා. දැන් ඒක අප්ඩේට් කිරීමක් නැත්නම් යාවත් කාලීන කිරීමක් තමයි 12 වෙනි සතවර්ෂයේ ওই සම්භාලා ප්‍රොෆෙසි කියන නැත්නම් සම්භාලා අනාගත වාක්‍යයේ තියෙන්නේ. ඒක වඩා විස්තරාත්මකව මේ යුගය ගැන කියනවා කියලා තමයි සොග්ගල් රින්පොච වගේ මහලාමවරුන් කියන්නේ. විශාල විනාශයක් වෙන්න වෙනවා මාර බලවේග මිනිසුන් ආක්‍රමණය කරලා මිනිසුන් ඇතුළට ගිහිල්ලා මිනිසුන් ඇස් නරක් කරලා මිනිසු මරා මැරෙන්න යනවා. ඒ වගේම අර පාරිසරික විනාශය ගැන ලොකු විස්තරයක් නැත්නම් පැහැදිලිතාවයක් මේ සම්බන්ධ කතාවේ තියෙනවා. තියෙනවා මිනිස්සු ගඟකට ගිහිලා වතුර බොද්දී මැරිලා වැටෙනවා, වස වෙලා ඔය ආදි වශයෙන් වටපිටා විනාශය ගැනත් තියෙනවා. ඒ මිනිස්සු විනාශ වෙයි වගේ යනකොට මේ ශිෂ්ටාචාරය ඉවර වෙයි වගේ යනකොට ඔන්න දසදිග් භාගෙන් සම්බාලා රණ කාමින් නැත්නම් වොරියර්ස් අන්න ඒගොල්ලෝ එන්න පටන් ගන්නවා අර මේ මාර බලවේග එක්ක සටන් කරමින් අවසානයේ මහා අලුත් යුගයක් ගොඩනගනවා. ඒ අරගෙන එන ආයුධ යුගලක් තියෙනවා. ඒගොල්ලෝ ඒකෙන් බොහොම දියුණු දස්කම් පාමින් පුරුදු වෙමින් පුහුණු වෙමින් එනවා මෛත්‍රී සහ ප්‍රඥාව. කරුණාව ප්‍රඥාව නැත්නම් මේ මේ ආයුධ යුගලෙන් තමයි එන්නේ. තව වැදගත් දෙයක් වෙනවා මේ සම්බාල කතාවේ. ඒගොල්ලන්ට 12 වෙනි සතාර්ශ ලියන්නේ එතකොට මේ නිලැඳුම් නැහැ කියලා මොන කාගේ අයද කියලා කියන්න බෑ. ඒගොල්ලෝ මේ පැත්තෙනුත් වෙනවා මේ පැත්තෙනුත් වෙනවා. ඒගොල්ලෝ අර පාටින් වෙන්න පුළුවන් මේ පාටින් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ පිරිමි වෙන්න පුළුවන්, ගැහණු වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අහවල්ලු කියලා කියන්න බෑ. දසදික් භාගෙන් මෙනවා මේ සම්බාලා රණකාමින් කියන කතාන්තරය තමයි බසී තියෙන්නේ. ඒතර මේ යුගය අන්නේ පරිවර්තනයකට ඉඩකඩ තියෙන යුගයක්. ඒකට එතනින් මම හිතන්නේ අපිට හුඟක් දේවල් කතා බහකට යන්න පුළුවන් මේ අපිත් අපිට හම්බෙන අය අපිට ගුරුහරුකම් දුන්න අය අපේ වටපිටාවේ නැත්තම් මේ මේ ලෝකේ ඉන්න සමහරට මේ මානෙන් ඔබේ ඉන්න අයත් ඉන්න පුළුවන් නේද මේ මුළු කතාව ඇතුලේ ඇත්තටම මේ මේ මානයන් ඇත්තට මේ මානයන් අපිට අපේ සීමාව ඇතුලේ අර මම ඉස්සෙල්ලා ගිය පාර කතා කරපු ඉන්ද්‍රිය සීමාව නිසා ඒ සීමාවට වෙන් වෙලා තියෙන අපේ ලෝකය. හැබැයි මේ ඉන්ද්‍රිය සීමාව අපි පුරුල් කරගත්තොත් අපි වුණු කිරීම ඇතුලේ අපිට මේ මානයන් අපිට යම්කිසි ආකාරයක ස්පර්ශ කරන්න දකින්න අපිට පුළුවන් වෙනවා. ඉතින් මට එහෙම කියද්දී මේ සුනිලයාගේ මේ සම්බාලා කතාවයි අපි මේ දැන් මේ මොහොත ගත කරන මොහොතයි ඒත් එක්කම එතනින් මේ මොහොතෙන් අනාගතයට අපි කොහෙටද ගමන් කරමින් ඉන්නේ කියන එක ඇතුලේ සහ ඒකට මේ ගමනට සම්බන්ධ වෙන අපිත් එක්ක වැඩ කරන මහන්සි වෙන ඒගොල්ලෝ විවිධ තලයන් වල ඉන්නවා කියන කතන්දරය ඇතුලේ මට මතක් වෙන එකක් තමයි يعني මම ඒක යම්කිසි පුහුණු කිරීම වර්ගයක යෝග පුහුණු කිරීම වර්ගයකට ආවා. ඒකට කියන්නේ ක්‍රියා යෝග කියලා. ඒක ක්‍රියා කියලා කියන්නේ ඇත්තරම ක්‍රියා කියන එකේ අනිත් පැත්ත තමයි කර්ම කියන එක. කර්ම කියලා කියන්නේ සාමාන්‍ය අපි දන්නා බෞද්ධ කතිකාය ඇතුළේ කර්ම කියලා කියන්නේ මේ විපාකයක් තියෙන ක්‍රියාව. ක්‍රියා කියලා කියන්නේ ඇත්තරම ඒක විපාකයක් නෑ. ඒක ඒක සිහියෙන් කරන දෙයක්. එතන තියෙන්නේ සිහිය. සිහිය තියෙද්දි ඊට පස්සේ ඒකට ඒක අහෝසි ඒක ඉස්සරහට ඉස්සරහට යන්න. ඉතින් මේ යෝගවල ස්වභාවික ක්‍රියා යෝගවල ඒක ඒකේ මෑත කාලීන මේක නැවත හඳුන්වලා දෙන්නේ මහගුරු බාබාජි කියලා. ගුරු ගුරුත්තමේ. ඒකට එතුමා එතුමා මම දකින්නේ වල්ලා මේ කියන මිෂන් එකේම මේ මේ එක් පුරුකක් විදියට එක ප්‍රධාන ප්‍රධාන ප්‍රධානියෙක් විදියට ඒතකොට ඔහුගේ ඔහුත් එක්ක මේ මෑත කාලීනව ඉන්දියාවේ ප්‍රධාන වශයෙන් මේක ඉස්සරහට ගේන එක කියනවා එයාට එයාව හඳුන්වන්නේ ශ්‍රී ශ්‍රී එම් කියලා. ශ්‍රී එම් යාගේ පොතක් ලියලා තියෙනවා Apprentice to the Himalayan Masters කියලා. මේක හරි ලස්සන එක කොටසක් එනවා. ඒක තමයි මෙතුමා යනවා කෛලාශයට. අපි දන්නවා කෛලාශය ආර දෙනවා ඉන්දියාවේ. කෛලාශයේ ඔව් කෛලාශ කූටියට යන අතරමඟ මේ මොහු දිනක් කියලා ඒ කූඩාරමේ ඒ දවස අවසන් කරලා සාමාන්‍ය දවසකට කිලෝමීටර් 22ක් වගේ ඒගොල්ලෝ සක්මන් කරනවා. ඊට පස්සේ හිමිවන් යවාගෙන රාත්‍රියේ යම්කිසි භාවනාවකට යනවා. ඊට පස්සේ ඔව් ඔහුගේ ශරීරයෙන් ඉවතට යනවා යනවා ඇස්ට්‍රල් තලයට. මේ ඇස්ට්‍රල් තලයේදී තියෙන එක හමුවක්. ඒ හමුවේදී ඒ හමුවට ඉන්න බොහොම බොහොම ඉන්ටරෙස්ටිං කියන්නේ බොහොම විශාල කියන්නේ මාස්ටර්ස්ලා කීප දෙනෙක්. අපි දන්න මාස්ටර්ස්ලා එක්කෙනෙක් තමයි මහා ගුරුවරු. මහා ගුරුවරු සිද්ධ යෝගීන් සිද්ධ යෝගීන් පිරිසක් මේකේ මේකට වාඩි වෙලා ඉන්නවා. ඒකේ ඉන්න මේ මං කියව ශ්‍රී ගුරු පාබාජිතුමා තමයි මේකේ ප්‍රධානත්වය ගන්න. අපි දන්නවා ටිබටේ බුදුදහමට මූලික වෙච්ච පద్ම සම්භාවතුමා. ඒකම අපි දන්නවා ජේසුතුමා. ඒකම මේ යෝග પરම්පරාවේ තව එක්කෙනෙක් තමයි ගොරකනාත් කියලා. නාත් සම්ප්‍රදායට සම්ප්‍රදාය. නාත් සම්ප්‍රදායනේ ප්‍රධානී කරන ගොරකනාත්. ඒ වගේම තව සුෆි මට නම දැන් මේ මට නෑ සුෆි යෝග යෝගිතුමෙක් කියනවා. ඒ වගේම ශ්‍රී එම් ගුරුතුමාගේ ගුරු වෙන මහේශ්වරනාත් බාබාජි කියලා. ගුරුවරයෙක් මෙන්න මේ කට්ටිය ඔක සභාව. මේ සභාව සභාව රැස් වෙනවා. මේ සභාව රැස් වෙන්නේ ඇත්තටම මේ ශ්‍රීඑම් ශ්‍රීඑම්ට ශ්‍රීඑම් ගුරුතුමාට ඔහු දැන් ඔහුගේ සියලු පුහුණු කිරීම අවසන් කරලා ඔහු දැන් සමාජයේට යමින් ඉන්න මොහොතක ඉන්නේ. එතකොට ඔහුගේ ඇතරම ඔහුට මිෂන් එකක් පටන් ගන්න තියෙනවා. ශ්‍රීයම්ට මිෂන් එකක් පටන් ගන්න තියෙනවා. මේ මිෂන් එකේ කෛලාශයේ ගමන අවසානයෙන් පස්සේ ඔහුට තියෙන්නේ මිෂන් එක පටන් ගන්න. ඉතින් ඒකට ඉස්සෙල්ලා මේ ගුරුවරු හමු වෙලා ඒගොල්ලොත් එක්ක යම්කිසි ආකාරයක බෙදා ගැනීමක් සාකච්ඡාවක් තමයි මෙතන තියෙන්නේ. ඇත්තරම ශ්‍රීයම් කියනවා මට මට මට මේ මේ සංසාරේ නැත්තම් මේ මේ පරිසරයේ මේක හරියට විනාශ වෙලා තියෙන්නේ. මේක හරිම අමාරුයි මේක මට යන්න බෑ. මම කැමති ඔබතුමාලත් එක්ක ඉන්න කියලා. ඔව්. එතකොට ඒක කියනවා ඒක ඔබගේ තීන්දුව ගැනීම. හැබැයි ඔබට කරන්න යම්කිසි මිෂන් එකක් තියෙනවා. හරි. ඔබේ ඒක ඔබගේ තෝරා ගැනීමක් ඒ ඔබට හැබැයි උරුම වෙලා තියෙනවා යම්කිසි මිෂන් එකක්. ඔව් කියනවා හරි. මම මේ මිෂන් එක කරන්න කියලා. ඊට පස්සේ දැන් ඔහු මේ වෙනකොට ශ්‍රීයම් අවුරුදු 20ක් විතර මේ මිෂන් එකේ ඉන්නේ. ඔහු කියනවා ඒක ඔහුගේ හඳුන්වන්නේ මිෂන් එක සර්කස් එක කියලා. ඉතින් මේ ස්ථාමයා සර්කස් එකේ ඉන්න සර්කස් එක අවසාන අවසාන වෙලා නැහැ. ඉතින් ඒකෙන් මට කියන්න දෙන දේ තමයි මේ මේ මේ අපි ඉන්න මිෂන් එක. එහෙම නැත්නම් අපි ඉන්න මේ මේ ගමන මෙහෙවර මෙහෙවර මේක විවිධ තලයන් එක්ක සම්බන්ධ මෙහෙවරක්. විවිධ අධ්‍යාත්මික ගුරුවරුන් මේ මේකත් එක්ක ඉන්නවා. අපිත් එක්ක බද්ධ වෙලා සම්බන්ධ වෙලා මේ ගමන යනවා. ඉතින් අපි ඉන්නේ යම්කිසි සම්දිස්ථානික. මට මේ ඔය දැන් ඔය බාවජී මහා ගුරුතුමා ආදී ඒ කණ්ඩායම ඔය හිමාලයේ රැස් වෙනම පර්ෂදය ගැන කියනකොට එක කිය එකක් ගැන මූලාශ්‍ර ගණනාවක් තියෙන එක අවස්ථාවක් තුන බ්‍රිතාන්‍යයේ අවසාන කාලේ ওই ක්‍රියායෝග પરම්පරාව ඇති වෙන්න මොහොතේ ඒත් සිද්ධියක් ගැන කියන්නේ ඔය මේ 3M නෙවෙයි මම හිතන්නේ කලින් කෙනෙක් ද කියලා මම දන්නේ නැහැ පරමහංශ යෝගානන්ද විජේ ගුරුවරයා ආරම්භක ගුරුවරයා යුක්තේශ්වර ගුරුවරයා යුක්තේශ්වරන් නෝන අර කියන්නේ ඔහුගේ ඒ කතාව තියෙනවා. ඒ පරමාංශෝගනන්ද ඒක විස්තරේ කියනවා. බ්‍රිතාන්‍යයේ අග කාලේ ඔහුට ඔහු ඒ සාමාන්‍ය මිනිස්සෙක් බැලු බැලමට රිය මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්දියාවේ ස්ටේෂන් මාස්ටර් කෙනෙක්. ලහිරු මාස්ටර්. ලහිරු අන්න. එතකොට එතුමන්ට මේ හදිස්සියේ ලැබෙන මේ ටෙලිග්‍රෑම් එකකින් එයාව මාරු කරනවා හිමාලය පැත්තේ ස්ථානයකට. ගිහිල්ලා බලනකොට එහෙම එකක් තියෙනවා. හැබැයි ස්ටේෂන් එක හදලා කතාවක් නැහැ. ඒතර එහා යවල. ඊට පස්සේ අන්න එතන ඉඳලා තමයි මේ බාවජීතුමා හම්බෙච්ච කතාව තියෙන්නේ පරණ ශිෂ්‍යෙක් කියලා හඳුනගන්නවා ඔහු ගිහිල්ලා ඊට පස්සේ කොහොමරි ක්‍රියායෝග මුල් මේ අභ්‍යාසයන් ලබා දුන්නයි කියලා එතන ආරම්භ වුණයි කියන අදහස. ඒකයි මේ මෙතන මේ ශ්‍රී මාස් ගැන සම්බන්ධයක් තියෙනවා නේද? ඒක වෙන પરම්පරාවක්. සම්බන්ධයක් තියෙනවා. ඒ එකම પરම්පරාව. සාමාන්‍ය බාබාජිතුමා එක එක යුගවලදී ඔහුගේ එනව ශිෂ්‍යෝ එළියට. දැන් එක්කෙනෙක් ඇත්තම මේ මේ ප්‍රියායෝග પરම්පරාවේ අලුතෙන් කියන්නේ මුලින්ම ආරම්භ වෙච්ච එළියට ආපු ශිෂ්‍යයා තමයි සමාජය ඇතුළේ මේක කතාවට කරන්න මේ මෙයා කරන්න අපි කියන තමයි ලහිරි මාසයතුමා. ඊට පස්සේ තමයි නැවත දැන් මේ මේ ශ්‍රීයෙන් නැවත තවත් මිෂන් එකේ කොටසක් මිෂන් එකේ කොටසක් තියෙනවා. හැබැයි ඒක අත අරකට වඩා පොඩ්ඩක් මේ මේ සමාජයත් එක්ක මේ මේ කන්ටෙම්පරරි අධ්‍යතන සමාජය. දැන් ඒකදී ශ්‍රීයෙන් සාමාන්‍යයෙන් පවුලක් ගත කරමින් දරුවෝ දෙන්නෙක් ඉන්න රැකියාවක් නිල වෙච්ච එවැනි ගෘහ ජීවිතයක් ඇතුලේ ඉන්න යෝගියෙක්. ඉතින් එක දෙයක් තියෙනවා මේ සම්බාලා සෙම්පතියෝ. මේගොල්ලෝ සම්බාලා සෙම්පතියෝ. ඉතින් මේ සෙම්පතියෝ ගැන මගේ අදහසෙදි මම හිතන්නේ අර ජගී වාසුදේව කියලා ඉන්න ඉන්දියාවේ ගුරුවරේ. ඔහු කියන්නේ මේ කාලේ අන්ඩර්ග්‍රවුන්ඩ් යෝගිස් තමයි අවශ්‍ය කියලා. ඉතින් මම දකින්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් යෝගිස් කියලා කියන්නේ සම්බාල සෙම්පතු. කියන්නේ සාමාන්‍ය මිනිස්සු ඒ දිනදා වැඩට යන ඒ දිනදා නොයෙකුත් ආයතන වලින් මොකද මේ සම්බාල පුරාණෝක්තිය නැත්තම් මේකේ තියෙනවා ඒගොල්ලෝ සෑම තලයකටම කාවදිනවා කියලා. ඒ සෑම සටන් බිමකටම යනවා කියලා. ඉතින් අර මගේ කියපු කවියෙත් තියෙනවා මේ කලාවද ආර්ථිකයේද ඒවද මේවද හැමතැනම අරටුවටම මේගොල්ලෝ කාව දෙන හැමතැනම මේ මේ සම්බාලා සෙන්පතින් මතු වෙනවා කියලා. ගුරුවරු වශයෙන් එනවා. ඒකෝර අපිට අපිට අර අර ඒ කාලේ තිබුණේ කහසිවුර ඇඳලා ඇවුල් වගේ එහෙම එකක් නෙමෙයි. අපි එදිනෙදා ජීවිතේ පවුල් එක්ක දරුවොත් එක්ක සමාජ ප්‍රශ්නත් එක්ක ජීවත් වෙමින් අපේ අපේ මිෂන් එක නැත්නම් අපේ යුතුය වගකීම් අපේ වගකීම ඉෂ්ට කරමින් යන සෙම්පතිය සෙම්පතියන අවශ්‍ය වෙලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ මේ මේ යුගයේ කාර්යභාරය කියලා. ඔව් දැන් කිසඳ මම හිතන්නේ ඔබට හිතන්න පුළුවන් මේක ඉන්දියානු භාෂණයක් කියලා අත් වශයෙන් එහෙම නෙවෙයි. මේ කතන්දර මුළු ලෝකෙම විවිධාකාරයෙන් පැනනගමින් තියෙනවා. මම කැමති බසි ඔබට අඳුල්ලා දෙන්න එක්තරා ලේඛිකාවක් වගේ පේන්නේ මාග්‍රට් වීට්ලි කියලා ප්‍රකට ඇමරිකානු ගවේෂිකාවක්. ඇයගේ ජීවිතේ ඔබේ මගේ ජීවිතයට ටිකක් සමාන්තරයි. ආරම්භ වෙන්නේ ලෝකේ යහපත් කරන්න ඕනේ කියන අදහසින්. නමුත් ඇය ඉන්නේ ඊටාම ඉහළ ගමේ ওই කෝපරේට් සිස්ටම් එකේ නැත්නම් විශාල වාණිජ්‍ය ආයතනවල ඒ වගේ කළමනාකරණය පිළිබඳ ඉන්න කන්සල්ටන්ට් කෙනෙක් විදිහට කියන්නේ ඒවා ගැන යම් ගුරුහරුකම් දෙන සහ පරිශන කරන කෙනෙක් විදිහට. හැබැයි ඒක විශේෂයක් තමයි අපේ මෙහි ඉඳලා බලනකොට අපේ වාම කතිකාව අහු නොවෙන්න පුළුවන්. දැන් මෙතන තියෙන ප්‍රබල කතිකාවක් ඔය ඔය කෝපරේට් සිස්ටම් එක නැත්නම් වාණිජ ආයතන ඇතුළේ මොකද මිනිස්සුගේ විඥානේ මාරු වෙනවා තියෙන්නේ. දැන් සමහර අපේ මාක්ස්වාදීන්ට මතක නැහැ මේ මාක්ස් එන පන්තිය මොකන්ද කියලා සහ විශේෂයෙන් එංගල්ස් ඇත්ත වශයෙන් ෆැක්ටරි හිමියෙක්. එතකොට ඒ කාලේ ඉංග්‍රීසියේ ඔළුව මාරුනහම එයා කරන වැඩේ ෆැක්ටරි එක විකුණලා සල්ලි දෙනවා මේ වැඩ ටික කරගන්න. නමුත් දැන් ඉන්න පුළුවන් ඊට වඩා දැවන්ත ෆැක්ටරි හිමියෝ නැත්තම් ඇත්ත වශයෙන් ෆැක්ටරි වෙන විශාල වාණිජ ආයතන අය ඒගොල්ලන්ගේ ඔළුව මාරුනොත් මොකද කරන්නේ ඒගොල්ලෝ? ප්‍රශ්නයක් එනවනේ. එතකොට ඒගොල්ලන්ට සිද්ධ වෙනවා මේ ලෝකේ අනාගතයේ මේ විහාපවත්ම සඳහා මේ තමන්ගේ මුළු ආයතන අලුතෙන් සකස් කරන්න. ඒතර මේ පුදුමාකාර අභ්‍යන්තරික විප්ලවයක් වෙන්නේ. දැනන්නේ ඒ වැඩේ තමයි මේ මාග්‍රට් වීට්ලි විශාල වශයෙන් ගවේෂණය කරමින් හිටියේ. ඒ කියනවා එන්ලයිටන් ඔලිගාකිස් කියලා. ප්‍රබුද්ධ වාණිජ ආයතන ප්‍රමාණයක් මැතිවීම ඒවට ගුරු හරගම් දෙන කෙනෙක් විදිහට තමයි එයාගේ මතුවෙන්නේ. ඉතින් එයාගේ තියෙනවා ලොකු හීනයක් මේ වඩා යහපත් සමාජයක්. අපි කියන සමාජවාදී දියුණු සමාජයක අංග ඔක්කොම ඇගේ ඔළුවේ තියෙනවා මිනිස්සු එකිනෙකාට ගරු කරන කවුරුවත් ආයසටපත් වෙන්නේ නැති කවුරුවත් පාගන්නේ නැති කිසිම බේදයක් නැති ඉතා දියුණුතර සමාජයක්. හැබැයි ඒක කරගෙන යත් නූතන මේ විද්‍යා මාවතේ ගිය ඒ තයිති කතිකාවන් එක ගිහිලා ඇය හිර වෙනවා එක තැනක මේ අපි හිර වෙච්ච තැනම තමයි විඥානය කොහොමද මාරු කරන්නේ කියලා. ඊට පස්සේ සම්පූර්ණයෙන් මේ පෙරදිග පුරාණ විද්‍යාවන් අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. ඒතර මාග්‍රට් වීට්ලි දැන් මේ වෙනකොට සොග්යාල් රින්පොචේගේ يعني ප්‍රකට මේ මහා ලාමවරයෙක් එතුමාගේ ශිෂ්‍යාවක් විදිහට ඇය තමන්ව අඳුනගන්නවා. හරියටම ඔබ කියපු ওই සම්බාලා <laughs> අපි කතා කරපු පුරාණවදී සම්පූර්ණයෙන් ඇගේ දැන් අර ඇයව අනුප්‍රාණය ගන්නන තැන බවට පත් වෙලා තියෙනවා. ඒතකොට ඊට පස්සේ බෝධිසත්වචාරය ගන්න තමයි දැන් ඇයි කියන්නේ. දැන් කියන්නේ ඉස්සර හරි පැහැදිලි. අපි දන්න ලෝකයක් තිබුණේ. ඒ දන්න ලෝකේ මොනවද කරන්න ඕනේ කියලා අපි දැනගෙන හිටියා. නමුත් දැන් අපි ඉන්නේ මහා අපි නොදන්නා ලෝකයක් මැද්දේ. අපේ දැනීම විශාල පරිවර්තනයකට හසු වෙලා තියෙනවා. එක මානයක් නෙවෙයි අනන්ත අප්‍රමාණ මාන සහිත මහා පුදුමාකාර විශ්වයක අපි ඉන්නේ. අපි දන්නේ බොහොම ටිකයි. අපි දන්නේ ප්‍රපංච ලෝකය පිළිබඳ නූතන ගවේෂණ හරහාපු පුංචි යථාර්ථයක් අපි දන්නේ. එතකොට ජීවිතේ ඊට පිපිරලා ගිහිල්ලා මේ මානයන් අනිත්ව මත වෙනකොට ඒක මැද්දේ ඉන්න මනුෂ්‍යයා මේ පෘථුවියේ ඉන්න මනුස්සයාගේ අර හීනෙත් එහෙමම දරාගෙන හැබැයි හීනේ ලෝක අධියරකින් ඉහළට යනවා. ඒ අනාගත සමාජයත් අලුතෙන් හිතන්න පටන් ගන්නවා. ඒකට එතන ඉඳලා මොකද කරන්නේ කියලා මේ එක්තරා විදිහට හුදකලා සෙන්පතියක් එක්තරා අර්ථයකින්. එතකොට වෙනදට වඩා ඉස්සරට වඩා පුදුමාකාර ඒකට අපිට කියන්න වෙන ගුණ වර්ගයක් අවශ්‍ය වෙනවා මෙයාට. පිච්චිලා ඉවර වෙන්නේ නැති ගුණ වර්ගයක් ඉවර වෙනවා. ප්‍රතිඵල බලාගෙන යන්නේ නැති වෙන්න ඕන. එතකොට තමයි අපිට මතක් වෙන අවුරුදු 5000කට පෙර අර භගවත් ගීතාවේ කියපු එක නැවත බලපෑවෙන්න පටන් ගන්නවා ඔබේ හෘද සාක්ෂිට අනුව ඔබේ දැනීමට අනුව කළ යුතු දේ කරන්න. ඒක කිසියක් බලාපොරොත්තු වෙන්න එපා. එතකොට අන්නේ බෝසත්ත්ව චර්යාව පිළිබඳ මේ මහා කරුණාවෙන්, මහා මෛත්‍රියෙන් අනිත් මනුස්සයා ගැන ලොකු උනන්දුවකින් එක්තරා විදිහකට තමන්ගේ පුංචි හැව කඩාගෙන ගිහිල්ලා ශාල විඥානයක් සහිත අලුත් මිනිසෙක් බිහි වෙමින් පවතිනවා. ඒ මිනිස්සු තමයි අපිට කියන්නේ මේකේ යුරෝපයේ, මේකේ ඇමරිකාවේ විශාල පෙරලියක් මෙහින් පවතින. ඉතින් අපිට ඇත්ත වශයෙන් පරිේශන දත්ත දැන් තියෙනවා මේ විශාල විඥාන පෙරලියක් මේ රටවල සිද්ධ වෙමින් පවතිනවා කියලා කියන්නේ ඇත්ත වශයෙන් පරිේශන දත්ත තියෙනවා. ඒ පැරණි හිහිනේ අත්තරපු මිනිස්සු ඇමරිකාවේ 125ක් ඉන්නවා කියලා. මේ අලුත් ලෝකයට යන පෘථිවි විඥානයක් කියලා කියන්න පුළුවන්. පෘථිවියේ මිනිස්සු ගැන දයාවෙන් අනුකම්පාවෙන් අර තමන්ගේ පුංචි දේවල් අතහැරපු මිනිස්සු විශාල ප්‍රමාණයක් ඇමරිකාවේ මතුවෙමින් වෙනවා කියන එක තමයි අදහස. අතවශ්‍යම ඒක ඒ ඔස්ට්‍රේලියාව එක මතක් කරද්දි මට දෙයක් මතක් වෙනවා. ඒ කියන්නේ ඒත් ඇමරිකාවේ ඇමරිකාවේ මේ මේ මේ අලුත් ලෝකයේ ඇතුලේ ගමන් කරන බොහෝ බොහෝ ඒගොල්ලෝ ඒගොල්ලෝ නව නව හරිත ජීවිතයක් ගොඩනගා ගනිමින් ගොඩ නැගෙමින් තිබෙනවා ඒ ලෝකයේ ඇතුලේ. ඒක එකක් තමයි මට හම්බුණා මෑතකදී අපි අපි පවත්කගෙන යන සංග්‍රහයක් ඊ සංග්‍රහයක් ඒක ඕක්විත්තු ආයෝ කියලා ඊ සංග්‍රහයක් මාසිකව එන්නේ. ඉතින් ඒක ඇතුලේ අපි එක එක මාතෘකාවක් ගැන සාකච්ඡා කරනවා ඒක තමයි අල්පවාදය කියලා. එතකොට බටහිර හිටපු 6 uh, figure කියලා කියන්නේ කොහොම ඩිරෙක්ටර් එකේ ඉහළ කෝපරේට් සෙක්ටර් එකේ හිටපු දෙන්නේ. ඔහු ඔවුන්ට ජීවිතේ ලිමිට් එක තේරලා ඕගොල්ලෝ ඒගොල්ලෝ එනවා එකෙන් එළියට. එළියට ඇවිල්ලා ඒ කියන්නේ ඇමරිකන් ඩ්‍රීම් කියලා තිබිච්ච පාරක් අදහසක් තියෙනවනේ කියන එක. ඇමරිකානු සිහිනයක් ලෝකයක් තිබ්බනේ. ඇත්තටම මේ ඇමරිකානු ලෝකයේ ලෝකයේ බිහි කරන් බිහි වෙන්න ගියොත් මුළු ලෝකේ පුරාම ලෝකයේ තිබෙන ඉවරලා සම්පත් ඇත්තටම පෘථිවියෙන් හතරක්ක තියෙන සම්පත් අවශ්‍ය වෙනවා ඇමරිකානු ඒ සිහින ලෝකේ ලෝකේ ඔක්කොටම මේ කරන්න ගියොත්. එතකොට ඒකේ තියෙන මිත්‍යාව ඒගොල්ලෝ තේරුම් අරගෙන ඒගොල්ලෝ දෙයක් කතා කරන්න උත්සාහ කරා ඒක තමයි අල්පවාදී. ඒ කියන්නේ අපි අපේ ජීවිතේ අපි බඩු පුරෝගන ගෙවල් වල ඔක්කොම අධිපාරිභෝගික අධිපාරිභෝගික සමාජයක් ඇතුළේ අපි ජීවත් වෙන්නේ. ඒ සමාජයේ ජීවිතය විසින් අපේ පෘථිවිය විනාශ කරනු ලබනවා. අපේ සමාජය විනාශ කරනු ලබනවා. තියෙනවා. ඒ නිසා අපි කොහොමද අපිට අවශ්‍ය සීමිත සම්පත් ඇතුලේ තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න කියන කතිකාව ඒගොල්ලෝ යෙදෙන්න රැගෙන ඒක මේ වෙනකොට ඇමරිකාවේ ලොකු ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. මිලියන 3 4ක් ඉතත් වැඩි ප්‍රමාණයක් යුරෝපයේ සහ ඉතාලා කතිකාව බවට පත්ලා තියෙන ලොකු විශාල පිරිසක් ඒවත් එක්ක එකතු වෙමින් අලුත් ජීවිත හොයාගැනීමෙන් තිබෙනවා. මම හිතන්නේ ඇමරිකාව අන්න ඒ වගේ කතිකාවන් කියන්නේ ධාරා රාශියක් තියෙනවා. ඔබ කියන්නේ එකක් ගැන අර පෝල් රේ සහ ෂෙරන් රේ දෙදෙනාගේ ප්‍රාදේශීය වලින් පේන මිලියන් 50ක් ඇමරිකාවේ ජනගහන හතරෙන් එකක්. අලුත් නිමකට සේන්දුමින් පවතිනවා. අපේ කාලයේ අවසන් අදත් කාලය බොහොම වේගෙන් ගමන් කරා. අදත් අපි ස්තුති වන්දනා ඉන්දුනිල් උපමාලිකාට තාක්ෂණයෙන් සහයෝගය දුන්නාට ඔබට සියලු දෙනාට ස්තුතියි. සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉන් කල් කලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක